කෙනෙක් දිහා දැක්කාම දකින්න ඕනේ එයාගේ ගති පැවතුම් ලස්සන මිසක් එයාගේ හඟ ඇඟපසඟ නෙමෙයි. එයාගේ මෙච්චර ගතිගුණ තියෙනවා. මෙයාගේ මේ වගේ ಗುಣ තියෙනවා. මේ වගේ හොඳ ලස්සන ඇසිරීමක් තියෙනවා. ඒක ආදර්ශයට ගන්නවා. එයා දිහා බලලා අපේ චරිතෙට මොනවාරි එකතු කරගන්නවා. ඒක කරන්නේ අතනින් අඟලක් පේනවා මෙතනින් අඟල් දෙකක් පේනවා කියලා ඒක බලන ඒක නෙමෙයි බලන්න තියෙන්නේ. ඒවා දැක්කයි කියලා අපි තව තවත් සසර දුක වැඩි කරගෙන ඉපදෙනවනේ. 500ක් ආශ්‍රය කරනකොට එක්කෙනෙක්ගෙන් එක හොඳක් ගත්තොත් දැන් යාට හොඳ කීයක් හම්බෙනවද? 500ක් හම්බෙනවා. ಗುಣ 500ක් හම්බෙනවා. ඒ 500ගේ චරිතය එකතු කළාම එයා ළඟත් එකක් තියෙනවා 501ක් එයාට තියෙනවා. අපි අසුරු කරන සියලුම කට්ටියගේ හොඳ ගන්න නරකනේ ගන්නේ. ඒගොල්ලෝ දිහා රාගෙන් බලලා රාගෙ වැඩි කරගන්නවා. ඒගොල්ලෝ හොඳට පෝසත් නැහැ. ඒගොල්ලෝ පෝසත් වත්කම් දිහා බලලා ලෝභය වැඩි කරගන්නවා. ඒ කට්ටිය අපට වඩා ඉහළ තැනක ඉන්නවා නේද? ඒ කට්ටිය දිහා බලලා ඉරිසියාවෙන් ද්වේෂය වැඩි කරගන්නවා. දැන් අපි නොගත යුතු දේවල් මේ ඔක්කොම අරගෙන තියෙන්නේ. ගත යුතු දේවල් එකක්වත් අරන් නැහැ අපේ සීයා කියනවා. දාදෙනෙක් ඇසුරු කරන එක වරදක් නෙමෙයි පුතා. දාදෙනෙක් ඇසුරු කරන එක වරදක්ම නෙමෙයි. හැබැයි ඒ දාදෙනාගෙන් හොඳ 10ක් ගන්න හදක්ස වුණොත් ඒ එයාගේ ලොකු වරදක් තියෙනවා. එයා දඬුවම් ලැබිය යුතු කෙනෙක්. එයාගේ ලොකු වරදක් තියෙනවා. දාදෙනෙක් ඇසුරු කරලා එයා ඒ දාදෙනාගෙන් හොඳ දේවල් 10ක් ගත්තා නම් එයා තව 10ක් ඇසුරු කර කමක් නැහැ, වරදක් නැහැ කියලා කියනවා. අද අපි මිනිස්සු ආශ්‍රය කරනවා. කලින් සිගරට් බිව්වේ නැහැ, දැන් සිගරට් බොනවා පුතා. කලින් අරක බිව්වේ නැහැ, දැන් බොනවා. එතකොට දැන් ආශ්‍රය කරනකොට අපිට හොඳ දේවල් නෙමෙයි ඇසුරු වෙලා තියෙන ඔක්කොම නරක දේවල්. ගෙදර ඉන්න කාලේ ඉස්කෝලේ යන කාලේ මෙච්චර රාගින් බැලුවේ නෑ මිනිස්සු. දැන් නිකන් අස් දෙකෙන් කණ්ඩා වගේ බලනවා. දැන් වැඩි වෙලා ප්‍රශ්න. ඒ කාලේ පලි ගත්තේ නෑ. දැන් පලි ගන්නවා. ඒ කාලේ මෙච්චර මාන්නයක් තිබුණා. ඉස්කෝලේ ගියේ නෑනේ දෙමව්පියනේ වීදන් සල්ලි දුන්නේ. මෙච්චර මාන්න දැන් අතර 100ක් අර අම්මන දැන් මට ඕන විදිහට ජීවත් වෙන. දැන් මාන්නය වැඩි. ඉතුවක්කාරයි. කාටවත් පාලනයක් නෑ. ඒ කාලේ මොනම ප්‍රශ්න තිබුණා තායි කැරේ කියලා ආයි ගෙදර නම් බත් ටික කන්න. ඒ ගෙදරින් නිකන් කන්නේ. දැන් සල්ලි තියෙන කඩෙන් කාලා හෝටලේ බුදිය ගන්නවා. ඇයි? මාන්න්‍ය උඩඟු ආංකාරේ, හිතුවක්කාරේ. එහෙනම් ඇසුර ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න යාගේ යාපත් වෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඇසුර ලැබෙන්න ලැබෙන්න පිරීමක් තියෙන්නේ. එයා විනාශය හරහා ගමන් කරනවා. ඒක නිවැරදි කරන්න ඕනේ. කෝටියක් පොතේ තිබුණත් ලස්ස 25ක් පොලි හම්බුණත් එයා සාමාන්‍ය ජීවිතය තුළ ඉන්න ඕනේ. අම්මා තාත්තට දෙන්න ඕනේ ගරුත්වය දෙන්න ඕනේ. සහෝදර සහෝදරියන්ත් එක්ක සුදුසු විදිහට ජීවත් වෙන්න ඕනේ. පිනක් දාමක් කරගෙන මිනිසුන්ට පිළිවෙලට සමාජ ජීවත් වෙන්න ඕනේ. ඒ ටික යට නැත්තම් ඒ ධනෙන් වැඩක් නැහැ. ඒ වත්කමෙන් වැඩක් නැහැ. කොලකැලි ටිකක් එකතු වෙනකොට එයාගේ ගතිගුණ පිරියනවා නම් ඒ කොලකැලියට කරදරයක් මාරේ යාළුවෝ වැඩි වෙනකොට යට අයියා වැඩි නම් නිකන් පොඩි ප්‍රශ්න වලට මිනිසුන්ට කණ්ඩායම් පිටින් කියලා ගහලා එනවනම් දැන් යාළුව නිසානේ යා චණ්ඩිකම් කරන්නේ. යාළුව නැත්තම් ඒව මොකවත් නැහනේ. එහෙනම් යාළුව තමයි යාගේ පිරීම හේතුව. සල්ලි වැඩි නිසා නම් මිනිස්සු ගණන් ගන්න නැත්තේ. ඒ වත්කම් වැඩි නිසා නම් වැඩිහිටියන්ට ඒ විදිහට අනවශ්‍ය විදිහට කතා කරන්නේ. ඒ මුදල තමයි. එයාගේ පිරීමට හේතුව. රස්සාව තියෙන නිසා නම් මිනිස්සු සමාජය ගණන් ගන්න නැත්තේ. දෙමව්පියෝ ගණන් ගන්න නැත්තේ. රස්සාව තමයි යාගේ පිරීමේ හේතුව. පිරීමට යුතු කවුරුත් අදලා දීලා අපි හදාගෙන තින්නේ. පරාභව සූත්‍රය අපි හදාගෙන තින්නේ. පිරීමේ හේතු ටික පොඩ්ඩක් බලන්නකෝ අදලා. හොඳ ෆෝන් එකක් තියෙනවා රුපියල් ලක්ෂයක් විතර වටිනවා. කවුරුත් කතා කරන්නේ කපුටෙක්වත් එයාට කෝල් ගන්න 119 හරි ගහලා කතා කරන මිනිස්සු ඉන්න තැන. අයි එයාගේ ෆෝන් එක මිනිසුන්ට පේන්නේ නිකන් අතේ තියාගෙන ඉන්න බෑනේ. කස්ටමර් කෑයකට ගන්නවා. දාලා නිකන් කතා කරනවා. ඇයි අරක පේන්න ඕනේ මිනිසුන්ට. එහෙනම් එයාගේ මාන්නේ නඩත්තු කරන්නේ ඒ උඩඟුකම නඩත්තු කරන්නේ එයාගේ අර අතේ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙන් නම්. එයාගේ පිරීම හේතුව ඒ ප්ලාස්ටික් කෑල්ල. සමහර කට්ටියන පරණ ඇඳුමක් ඇඳගෙන බොහොම නියතමානීව ඉන්නවා වාඩි වෙලා. සමහර කට්ටිය ඉන්න රුපියල් 20000ක විතර ටයිකෝට් එකක් අඳගත්තාම මේ මනුස්සයාට පිටිපස්සින් ඉන්න බෑ. අර වටින ඇඳුමක් නේ අර ඉස්සරහට යන්න ඕනේ හැම තැනම හැමෝටම අතට දෙන්න ඕනේ කතා කරන්න ඕනේ නිකන් නිතරම හැඩ ගන්නවා එයා. හැයි එයාගේ හැඳුම වටිනාකම කිරීම හේතුව ගැඳුම. අර සාමාන්‍ය ෂර්ට් එකක් රුපියල් 150 ෂර්ට් එකකුයි අර රුපියල් 200ට අර ලොන්ඩරියෙන් ඉල්ලාගත්ත කලිසමකුයි බාට දෙකුයි දාලා ඉන්න මිනිස්සු කොච්චර නියතමයි. එයා සමාජයට යන ෆොටෝ එකට ඉන්න අය. මේ හැම ෆොටෝ එකටම ඉන්නවා. හැම ෆොටෝ එකටම ඉන්නවා. ඇයි? අර ඇඳුමේ වටිනාකමේ මාන්නයක් ඇවිල්ලා යට. මගුල් ගෑවල ගිහිල්ලා බලන්න වැඩිපුර රඟපාන්නේ පරණේ වැඳගෙන ආපු කට්ටියද වැඩිපුර රඟපාන්න ලෙල දෙන්නේ වැඩිපුර හොඳට අලුත් ඒවායි රත්තරන් බඩු දාගත්ත කට්ටියද කියලා. ඒ සෙට් එකට තමයි මාන්නේ තියෙන්නේ. ඒ කියන්නේ පළඳන ඒ සෑම ආභරණයක්ම පිරීමට හේතුවක්. එයාගේ වටිනා වස්ත්‍රය පිරීමට හේතුවක්. එයාගේ හැඟේ පොත්තේ පාට පිරීමට හේතුවක්. සමහර කට්ටිය සුදු කට්ටිය හරි ආඩම්බරයි. ඒගොල්ලෝ සුදුයිලු ඒගොල්ලෝ ලස්සනයිලු. සෝනට සුදු තමයි ගන්නෙ. සෝන කවදාවත් ආඩම්බර වුන්නේ නැහැ. සුදු රටට ගියාම කළු එකෙක් කියම ඌ ආඩම්බරයි ඌ කළුවේ අනිත් කට ඔක්කොම සුදුනේ. ඒතර ඒ වටිනාකම කළු ඒ මනස හරි ආඩම්බරයි. පාටටත් මිනිසුන්ගේ ඒ පිරීමට හේතු හැදෙනවා. ඉගෙනගෙන වැඩි වුණාම අර ඉගෙන ගත්ත නැති කට්ටිය ගණන් ගන්නෑ. පිරීමට හේතු. ඒ කට්ටිය බාලයි කියලා හිතනවා, මෝඩයි කියලා හිතනවා, ගොවිතැන් කරන්නේ කිසිම අධ්‍යාපනයක් නැහැ. ඒගොල්ලන්ව අව탁සේරු කරනවා. නොසලකා හරිනවා. විඩාවටපත් කරනවා. පිරීමට හේතු. එයාගේ අධ්‍යාපනයේ උපාධියට පිරීමට හේතු. එයාගේ රස්සාව එයාගේ පිරීමට හේතු. එයාගේ වහනේ පිරීමට හේතු. උදේ ඉඳලා රැ වෙනකම් මාර්ගයයි වැඩන්නේ නැත්තේ කියලා කල්පනා කරන එක පැත්තකින් තියන්න. මාර්ගයේ කවදාරි වැඩෙයි. ඒක පැත්තකින් තියන්න. උදේ ඉඳලා රැ වෙනකම් මගේ පිරීමට හේතු ටික මොකද්ද කියලා ගවේෂණය කළා. ඒ පිරීමට හේතු ටික හදලා බලන්න මාර්ගයෙන් නිකන් වැඩෙයි. තල්ලු ස්ටාර්ට් කරන්න ඕනේ ඇයි තල්ලු ස්ටාර්ට් කරන්නේ මාර්ගය වඩන්න දැන් තල්ලු ස්ටාර්ට් යන්නේ මේ කරන්න හදන්නේ ඔටෝ එන්ජින් නිකන් ස්ටාර්ට් වෙලා නිකන් යයි මේක පිරීමේ යුතු ටික වළක්වන පිරියනම නම් කොහොමද මාර්ගයක් වැඩෙන්නේ වැඩෙන්න විදියක් නැහැ ඔළුවෙන් ඉඳගෙන වැඩුවත් 25ක් විතර කරුණු තියෙන පිරියෙන්න ස්ටාර්ට් වෙන්නේ ඇදගෙන තමයි යන්න වෙන්නේ පිරීමේ හේතු එච්චර තියෙනවා පිරිණිවන් පෑමට හේතුවක් හොයලා බලන්න උදේ ඉඳලා රාව වෙනකම් එක හේතුවක්වත් නැහැ. එක හේතුවක්වත් නැහැ. යාළුවෙක් එක්ක කතා කරනකොට පිරිණිවන් පාන්න මම කතා කරපු කරුණ ටික වලන එකක්වත් නැහැ. කෝල් එකක් එනවා කාගෙන් හරි. එයාගෙන් කතා කරනකොට බලන්න කොච්චරම පිරිණිවෙන්න කතා කරන එකක්වත් නැහැ. කෝල් 25ක් ආවත් 25කින් එකක්වත් පිරිණිවෙන්න කතා කරලා නැහැ. 50 දෙනෙක් හම්බුණත් එකක්වත් පිරිණිවන් පාන එකක්වත් ඇසුරු වෙලා නැහැ. ඔක්කොම වෙලා තියෙන්නේ පිරියෙන්න. එහෙනම් කොහොමද කමඨාන ගැන අපි කතා කරන්නේ? කමඨාන ගැන කතා කරන්න අපට සුදුසුකම් නැහැ. කමඨාන වැඩෙන කෙනාටයි සුදුසුකම් තියෙන කමඨාන ගැන කතා කරන්න. padi වැඩියෙන් ඕනේ කියලා මිනිස්සු කෑ ගන්නවා. ඒ ආයතන අයිතිකාරයල අඬගාලා අනවා කීයක් ඕනේද? රුපියල් 250ක් ඕනේ මට වැඩියෙන්. හරි 250 දෙන්න. මොන අංශද වැඩ කරන්නේ? මං තාම වැඩට ආවේ නැහනේ. එතකොට ඔයා මේකේ නෑ මම මේකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේ තියෙන්නේ පුතා කතාව. තාම රස්සාව ලැබිලා නැහැ. පත්වීම ලැබිලා නැහැ. පඩි වැඩි කරලා දෙන්න කියලා ස්ට්‍රයික් කරනවා. ඒතර ඉතලා රස්සාව ලැබිලා ඉන්න පාය පඩි වැඩි කිරීම ගැන කතා කරන්නේ. රස්සාව ලැබිලා නැහැ. හැබැයි මේ වෘත්තීය සමිතියෙන් ස්ට්‍රයික් එකක් කරනවා. මොකද පඩි වැඩියෙන් ඕනේ. හැබැයි යාට තාම මාසික පඩියක් නැහැ. පත්වීම නැහැ. මාර්ගයේ වැඩෙන කෙනාට තමයි අයිතියක් තියෙන්නේ මාර්ගයේ නැවතුණේයි කියලා සාකච්ඡා කරන්න. මෙතනින් යට වැඩෙන්නේ නැත්තේයි කියලා සාකච්ඡා කරන්න. මාර්ගය වැඩෙන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මගේ මාර්ගය ඇයි දන්න නැවතුනේ නැවතුනේ කියලා ඇයි කියලා ආන්න බෑ. යාගේ මාර්ගයන් වැඩෙන්නේ නැහනේ. එයා තාම සම්මාට ඇවිල්ලා නැහනේ. මාර්ගයක අඳුරන්නේ නැහනේ. නැවතිච්ච එකක් ගැන එයා කොහොමද කතා කරන්නේ? ඒකට එයාට සුදුසුකම් නැහැ. මාර්ගය පටන් ගන්නෙ කොහොමද කියලා එයා අහන්න ඕනේ. මාර්ගය වඩන්නේ කොහොමද කියලා එයා අහන්න ඕනේ. මාර්ගය හරියටම හරිද කියලා මගේ පුතේජන ස්වභාවය මං අඳුරගන්නේ කොහොමද කියලා එයා අහන්න ඕනේ. එයා ඇසිය යුතු ප්‍රශ්න ඒවා. හැබැයි ආන්නේ සෝතාපන්න වෙන්නේ නැති අය කියලා. ඒකට එයා ඉස්සල්ලාම ආන්න ඕනේ සෝතාපන්න මාර්ගයට එන්න ඕනේ කොහොමද කියලා. මාර්ගයට එන එකක් එයා ආන්නේ. එයා ආන්නේ ඇයි දන්නේ මම සෝතාපන්න වෙන්නේ නැත්තේ? හැබැයි එයා ආන්න ඕනේ ඇයි දන්නේ මම සෝතාපන්න මාර්ගයට ආවේ නැත්තේ? තමන්ගේ ප්‍රශ්නේ නිවැරදිව දන්නේ ඒ නිසා උත්තරේ නිවැරදිව ලැබෙන්නේ මාර්ගය හරියට වැඩෙන්න නම් අපේ අවබෝධය අනාගාමි හරියක් දක්වා වැඩිලා ඉදිරියට යන්න නම් පිරිහීමේ හේතු ටික නවත්තන්න ඕනේ. පිරීම හේතු කියලා කිව්ව පැවැත්මට හේතු. අපේ ජීවිතේ අපි ගොඩාක් පැවැත්මට වැඩ කරනවා. ඒ පැවැත්ම ඔක්කොම නොපැවැත්මට කරන්න ඕනේ. නොපැවැත්මට කරන්න ඕනේ. පාටියකට ගියාම මිනිස්සු සමේ එක එක ඒවා කියනවා නිකන් ලැජ්ජාවටපත් වෙනවා නිකන් ඒ තන ඉතින් අපේ தත්ත්වය රැකගෙන ඉන්න එපා ඒ නිසා පොඩ්ඩක් බොනවා එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා සමහර අය ළඟ. හැබැයි හපාට යනකොට ඒ පාටියේදී අර කට්ටියගේ තත්ත්වය රැකගත්තනේ. ඒ කට්ටියලා දැන් බේරගනිද්ද නැහැ. ගිනි බිලට දැම්මාම වතුර නැතුව කෑ ගන්නකොට වතුර බෝතලයක්ම දෙයි දන්නේ ඒ කට්ටිය. එහෙනම් අපි අපායට යනකොට බේරගන්න ඒ කට්ටිය නෑ. හැබැයි ඒ කට්ටියගේ සිත් සනසන අපි පස්පව් කරනවානේ. සිල් කඩනවානේ, සුරාව ඇසිරෙනවානේ අපි. පුතුජන ලෝකයේ ඒ මිනිසුන්ගේ සිත් සන්තෝෂ කරන්න හදනවා. ඒකෙන් අපි පිරියනවා. ඒකෙන් අපේ සිල් ටික ඔක්කොම අපිරිසිදු වෙනවා. අපිට පීඩවෙන්න කිසිම කෙනෙක් නැහැ. ඒ කට්ටිය යහළු වෙලා ඉන්න කැමති නම් යහළු වෙලා හිටියද? අමනාප වෙන්න කැමති නම් අමනාප වෙච්ච දෙයින්. ඒ කට්ටිය ඉටියත් එකයි නැතත් එකයි මම අපායට යන්නේ මම පන්සිල් කඩන්නේ. එහෙම ප්‍රතිපත්තියක් නැහනේ. යාළුවාගේ ඉතරි දෙයි කියලා වරලා මේ සුරාව කඩනවා. ඒ පෙම්වතියගේ ඉතරි දෙයි කියලා වල කාමේ වර්ධ වැසිරෙනවා. ගෙදර කට්ටියට ආර්ථික ප්‍රශ්න තියෙනවායි කියලා බැංකු කඩනවා. අදින්න ආදාන කරනවා. එළවලුපත් කන්න බෑ කියලා සතෙක් ඝාතනය කළා පානාතිපාත කරන. දැන් මෙයා අනිත් අය වෙනුවෙන් මේ ඔක්කොම කරලානේ. අද අපේ ජීවිතයත් ඒක නේද? මනුස්සයට හඳින්න එකයි, කන්න ටිකයි, ඉන්න තැනයි තිබුණා මැති. මොකටද මෙච්චර රෑදවල දෙකේ මාන්සි වෙන්නේ? පෝසත් වෙන්නේ මෙච්චර ඇයි? මෙච්චර එකතු කරන්නේ ඇයි? අපිටද නැහැ. අනාගතය වෙනුවෙන් අපි දන්නේ නැති අපි ජීවත් වෙනවද නැද්ද කොයි වෙලේද මැරෙන මොකවත් දන්නේ අර නැති අනාගතය වෙනුවෙන් ජීවත් වෙන අනිත් අයගේ ආපත වෙනුවෙන් එකතු කරනවා. පිරිහීම හේතු මේවා. අනාගතය වෙනුවෙන් රැස් කරන කෙනා පිරිහෙනවා. අතීතය ගැන තැවෙන කෙනා ඒත් පිරිහෙනවා. ඉවර වන ඉවරයි එක. ඉවර වෙච්චද ඉවරයි. ඒක ගැන තැවෙන්න අවශ්‍ය නැහැ. අනාගතේ එහෙම දෙයක් නොවෙන්න වර්තමානයේ සිය තියෙන්න ඕනේ. වර්තමානය හදන්නේ අපි. එතකොට අනාගතේට එහෙම එකක් වෙන්නේ අතීතය ගැන දුක් විඳින කෙනත් පිරීමට හේතු හදනවා. අනාගතය ගැන හිනමවන කෙනත් පිරීමට හේතු හදනවා. ඒ දෙන්නම භවයේ යනවා. දවසේ පැය 24ම වැඩිපුරම අපි ඉඳලා තියෙන එක්ක අතීතේ නැත්නම් අනාගතේ. වර්තමානයේ කෙනෙක් නැහැ. පිරිණිවන් පාණ්ඩ තියෙන හේතු වලට වඩා පිරිහීම හේතු වැඩි. මතනම තියෙන පිරිහීම හේතු. උදේ ඉඳලා අවස් වෙනකම් කරවල වැටෙනකම් එක කාන්තාවක් විරාගයෙන් දැක්කද කියලා ඇහුවනම් අපට හරියට නිර්භීතව කියන්න බෑ ආවල් තැන ආවලා මන් දැක්කයි කියලා එහෙම කියන්න බෑ. හැබැයි රාගෙන් දැකපු දේවල් 500ක් විතර කියන්න පුළුවන්. එහෙනම් අපි මේ ගිහිල්ලා තින්නේ පිරිණිවන පැත්තටද? පිරියන පැත්තටද? පිරියන පැත්තනේ ගිහිල්ලා තින්නේ. පිරිහීමේ ලකුණු. අපේ පරාභව සූත්‍රය අපි තුලමයි තියෙන්නේ මේ බඹය තුල තියෙන්නේ. අපේ පිරිහීමේතු අපි හදාගන්නේ. හොඳ ලොකු වාහනයක ලස්ස 200ක 300ක වාහනයක මිනිස්සෙක් යනකොට මේ වගේ වාහනයක් ගන්න මේ වගේ ක්වොලිටි වාහන එහෙම හිතනවා අපි. ඒ වාහනේ වටිනාකම ලස්සන දකිනවා. ඒ වාහනේ නඩත්තු කරන ටයර් එක ලස්ස පහක්. ටයර් අතර මාරු කරන්න අපි ඉඩම් ඔක්කොම විකුණන්න ඕනේ. එන්ජිමේ දෝෂයක් ආවොත් බෙල්ලේ වැලදා ගන්න වෙනවා. ඇයි ඒ බිල දැක්කම සී නැති වෙනවා අපට. නඩත්තු කරන්න බෑ අපට. නමුත් ඒ වගේ වාහන ගන්න තම පීනමවන්නේ. අපිට මේකේ යථාර්ථය පේන්නේ අපි උදේ ඉඳලා රාවෙනකන් ලෝභ දේශ මොහොනේ වඩන්නේ. මිනිස්සෙක් අයියෙන් ගියාම තරහා යන බලන්නකො මේ මිනිස්සු ඇඟේ වැටෙන්ද කියන්නේ තරහා යනවා. ඉමින් ගියම යන්නෙත් නැහැ කියලා ඕන් එක ගාලා අර මිනිස්සු මරන්න හදනවා. බලන්න අපි ඉස්සරහා ඉන්න වාන්නේ මිනිස්සයා යන්නේ නැති වුනාම ඕන් ගාලා මරන්න හදනවා. අයි තරහා යන්නේ නැහැ මේ මිනිස්සයා. අයියෙන් ගියාම මැරෙන්න හදනවා මේ මිනිස්සයා. මොකද දැන් අදිසි. ඊයේ ගමන ඊයේ යන්න එපා. අද යන්නේ ඇයි කියලා ඒත් බයින. එතකොට මේ මිනිස්සයා අයියෙන් ගියත් වැරදි, ඉමින් ගියත් වැරදි. ඒ දෙකම වැරදි නෑ. මම වාහනේ අරගෙන පාරට ආපු එකයි වැරදි. මම යන්න ඕනේ පාරට යක්කු ගස් නගින වෙලාවේ රෑ 12ට. එතකොට මේ ප්‍රශ්න දෙකම නැහැ. කාර්යබහුල වෙලාවේ මම වාහනේට පාරට දාලා අර ඉමින් යන එකටත් බයිනවා අයියෙන් යන එකටත් බයිනවා. මමයි පිරියන්නේ. මිනිස්සු පිරියන්නේ මමයි පිරියන්නේ. ඒ දකින්න හැම දේ තුලින්ම මම කෙලස් වඩනවා. ඇයෙන හැම දේ තුලින් මම කෙලස් වඩනවා. මේ දුර්වලකම් මං අදා ගන්න නැති නිසා මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඇයි මාර්ගේ වැඩෙන්නේ නැත්තේ? ඕක තමයි හේතුව. උදේ ඉඳලා රැ වෙනකන් මාර්ගයේ ඇන හිටින්න දේවල් වඩනවා. මාර්ගයේ ඉදිරියට යන දේවල් එකක්වත් වඩන්නේ එහෙනම් මාර්ගයේ වැඩෙන්නේ නැත්තේ මාර්ගයේ වඩන්න නැති නිසා නෙමෙයි. මාර්ගයේ වැඩෙන දේවල් මොකවත් කරන්නේ ආල් ටික වෙනම මුට්ටි එකයි. පොල් ගෙඩිය වෙනමයි. එළවලු ටික පිජ් එකේ තියලා බලාගෙන ඉන්නවා. අප්පු ටික අගල බලාගෙන ඉන්නවා. කෑමෙයිද? කීයටවත් එන්නේ ඒව අරගෙන ඕදලා කරලා ලිපේ තියලා ගින්දර දාලා ඒව උයන්න එපාය. එතකොටයි 11 වෙනකොට කැම එන්නේ දානශාලාවට. මාර්ගයේ වඩන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ආයතන හය තුල පුරුදු කරන්න එපා. එතකොටනේ මාර්ගය වැඩෙන්නේ. උදේ ඉඳලා රැ වෙනකම් අනාර්ය අෂ්ටාංගික මාර්ගය තුල ආයතන හයම පෝෂණය වෙනවා නම් මාර්ගය වැඩෙන්නේ නැති ඇයි කියලා මපින් වල හරියන්නේ ඒක කන්නඩින් තමන්ගෙන් ආන්න ඕනේ ප්‍රශ්නේ. වැඩෙන්නේ නැති නිසා. දිට්ඨියෙන් ඒක වැඩෙන්නේ ඇයි අලෝබද්ධේ සමෝහයෙන් දකින්න දන්නේ සෝතයෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්ධේ සමෝහ වලින් සවන් දෙන්න දන්නේ වාචාවෙන් හැදෙන්නේ ඇයි අලෝබද්ධේ සමෝහෙන් කතා කරන්න දන්නේ කම්මන්තයෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්ධේ සමෝහෙන් ඇසිරෙන්න දන්නේ සීයෙන් වැඩෙන්නේ සතියෙන් වැඩෙන්නේ සිතෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්ධේ සමෝහ වලින් සිතන්න දන්නේ මේක තමයි හේතුව. මේ විදිහට හිතනවා නම් මේ විදිහට දකිනවා නම් මේ විදිහට සවන් දෙනවා නම් මේ විදිහට සමාජ ජීවත් වෙනවා නම් එයා දැන් එයාට තියෙන ප්‍රශ්නේ ආයි ආලාන ස්වාමීන් වහන්සේ මේ මාර්ගෙන් නොවැඩෙන වෙලාව දැනගන්නේ කොහොමද? ඇයි? පැය 24 මේක වැඩෙනවනේ. මට දැන් ඕනේ මේක මේ නොවැඩෙන වෙලාව දැනගන්න. හරියටම හරි. එයා හරියටම මේ මාර්ගය යනවා. ඒ කියන්නේ පැය 24 තුලම වැඩෙන වෙලාව අපි දන්නේ නැහැ කියලා කියන්නේ වැඩෙන්නේ නැහැ කියන එකනේ. හරියට වඩන ශ්‍රාවකයාට තියෙන ප්‍රශ්නය වැඩෙන්නේ නැති එක නෙමෙයි. වැඩෙන ප්‍රශ්නය යට තියෙන්නේ. ඒ නිසා බන්න උදේත් වැඩෙනවා, දවල්ුත් වැඩෙනවා, නිින්දෙත් වැඩෙනවා. එන වැඩෙන්නේ නැති කො එයාට හොයාගන්න බෑ. ප්‍රතිසතෙන් යාගේ මාර්ගය වැඩෙන ප්‍රතිසතය වැඩි. ඒ නිසා සතර ඉරියව්වෙන් යා එක වඩනවා. හැබැයි අපේ සතර ඉරියව්වෙන් වැඩෙන්නේ ඒ නිසා තමයි මාර්ගය වැඩෙන්නේ නැහැ කියන එක හොඳටම තේරෙන්නේ. වැඩෙන කෙනාට තේරෙන්නේ මාර්ගය හැම මොහොතේම වැඩෙනවා. වැඩෙන්නේ නැති මොහොතයට තේරෙන්නේ තේරුම් ගන්න බෑ. අනිත් පැත්ත. ස්වාමීන් වහන්සේ නම කම්බෙලා ප්‍රශ්නේ කියලා උත්තරේ ගන්න ඕනේ කියන එක ශ්‍රේෂ්ඨයි අදහස. මාව මං හම්බෙලා මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා මගෙන් මං අහගන්න ඕනේ. එහෙම කවදාද ප්‍රතිපත්තියක් ඇදුවද? මම එහෙම හදන්නේ ප්‍රතිපත්තිය. මම තපෝවන වල ඉන්නකොට කාගෙන්වත් ප්‍රශ්න අහන මගේ ගුරුවරයාගෙන් අහන්නෙත් නෑ. මාව මං හම්බෙලා මගෙන් මං ප්‍රශ්න අහනවා. මේකට හේතුව මොකද? ඒතකොට මගෙන්ම මට උත්තර ලැබෙනවා. ආවල් අඩුපාඩු, ආවල් දුර්වලකම් නිසා මේක හදන්නේ හරි. ඊට පස්සේ මම ඒක කරන්නේ ප්‍රතිපත්තියක් හදනවා. ප්‍රතිපත්තිමය පූජාවක්. ඊට පස්සේ මම මේක කරන්න අදිස්ථාන කරනවා. එතනින් පස්සේ ඒක නොකර වැළකෙනවා. ප්‍රශ්නේ විසඳෙනවා. ඇයි මට රාගය හැදෙන්නේ? රාගෙන් දකින්න නිසා. විරාගෙන් දැක්කම රාගයක් එනවද? එහෙනම් රාගෙන් දකින්න එක යා නවත්තන්න රාගය එන එක නවත්තන්න කියලා කියනවා. ඉතල රාගෙන් දකින්න එක නවත්තන්න එපායි. රාගය ඇවිස්සෙනවා මට නිතරම රාගය නිතරම මගේ දැන දැනෙනවා. රාගෙන් සිතන නිසා. රාගික දේවල් සිතන එක නවත්තන්නේ රාගය ඇඟෙනවලු ඒක නවත්තන එක කොහොමද නවත්තන්නේ එයාගේ අඩුව එයා දන්නවා කොතනින්ද මේක පටන් ගන්නෙ කියලාත් එයා දන්නවා. ඒ නිර්මාණය වෙන ක්‍රමවේදය, සමීකරණය දන්නවා. අදාගන්නේ. උත්තරේ පැහැදිලිද?